තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තානං විසුද්ධියාසෝක පරිස්සවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්ථානං අත්සංගමාය ඥායස්ස අධිකමාය විපානස්ස සච්චිකරණස්ථාය යති අතමේ සත්කාරෝ හිත භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආදාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිච්ඡා දෝමනස්සං කීති යෝගාවචර වාසවරක් ඉතියේ අතියේ කාලේ සූදානම් වීම පස්සේ ආරම්භයක් ලබා ගත්තේ අකිනා සූත්‍රයකට යෝගාවචර ජීවිතයකට අවශ්‍යම කරන මේ සතිපට්ඨාන සූත්‍රය. ඒ ආරම්භයේ වශයෙන් අපි දා මතක් කරගත්තා සර්වඥ වහන්සේ ගුරු රට සම්මා සම්ම කියන ග්‍රාමී යංගමී වාසය කරන සමයේ සිවණක් පිළිසෙන් පිටු වහන්සේලා පිටු සංඝයා ආමන්ත්‍රණය කරලා මේ විදිහේ ආරම්භයක් කළා කියන එක. මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් ඒ ප්‍රථම ධර්ම සංගායනාව සඳහා සකස් කරන්නට ඉදිච්ච ආරම්භක පදුනාදීමේ පාඩයක් සෑම සූත්‍රයකම වාගේ සූත්‍ර පිටකේ සෑම සූත්‍රයකම වාගේ දක්වන්න පුළුවන්. ඒකෙදී සම්ප්‍රදායන කෝල ඉදිරිපත් කිරීම තමයි ඒවං මේ සුතං ඒකං සමයං භගවාන ඒවං මේ සුතං කියන තමයි පටන් අරගන්නේ මා විසින් මෙසේ අසන ලදී ඒ නිසා මේක මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඉදිරිපත් කරන ස්වරූපය. ඒ සමයේ සර්වඥන් වහන්සේ ඒ කුරු රට සම්මාසදාන කියන නියංගමේ වික්ෂිප්ත පිළිසමතලා මේ විදිහට දේශනා කරලා කියලා. ඉතින් අර අටකතා අපේ ස්වરૂපය අපේ දාවහාන කොටස මතක් කරගත්තා වගේ මේ කම්මාස ධම්ම කියන නැගම යම්ගම පුරු රට ආර්ය ප්‍රදේශයක් කුසලියෝ ඉක්කපාය ලැබිලා ආහාර සප්පාය ලැබිලා කොහොම සාමේ සමාදානෙන් ගත කරන පිරිසක් නිසා මොලේ කල්පනා හෝ පිළිසිදුවේ ඥාන ශක්තිය හොඳේ කියන එක ඒ පරිසර කාරණාවක් වශයෙන් පෙන්වා දෙනවා. ඒ නිසා ඒ සරුවෙන් වහන්සේ පුරු රට එකම්මාක ධර්ම කියන ගම මේ සූත්‍ර දේශනාවට පසුබිම් වශයෙන් විශේෂයෙන් තෝරා බේරා දේශනා කරලා දක්වව අපේ සම්ප්‍රදාය පෙන්වා දෙනවා. ඒ තමයි ඒ වාගේ සම්ප්‍රදායේ පෙන්ලා දෙන කොටට නොසලකා හෝ එහෙම නැත්නම් ඒකත් එක්ක කලපෙමින් හෝ සලකා බැලුවොත් මේක දේශනා කරලා තියෙන්නේ වික්ෂුන් වහන්සේලා. බික්කවෝ කියන තමයි සාමර්ථය කරන්නේ පදන්තේ හිතේ වික්ෂු භගවතෝ පච්චාපෝස. මේ රත්තරි කියා වූ මහා සංඝ රත්නේ එමයි ස්වාමීන් වහන්සේ කියලා අරවත්යන් වහන්සේට පත්තුත්තර දෙනවා ප්‍රතිවාදම් දෙනවා. ඒ නිසා වික්ෂුන් වහන්සේට දේශනා කරපු එකක් කියන එක ඒක අනිත්‍යයි. මේ රට ගැන කලකලා, මේ ජනයා ගැන කලකලා, ඥානවන්ත මිනිස්සු ගැන කලකලා, සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා කියලා එකම දෙයකට වැටෙනවා. මේ තමන් වහන්සේ සමග චාරිකාවේ නිතරම හැසිරෙන භික්ෂුන් වහන්සේලාට දේශනා කළා කියනකොට ඒක ගන්නවා. අර රට්ටු ගැන මේ ඉත්තු ගුණය ගැන ආහාර සප්පාය ගැන හිතනකොට හිතෙනවා සර්වඥාන්සේ දේශය ස්ථානයේ මේ කාලය ඒ පුද්ගලයෝ බලලා කුරු රටට සීමා කරලා මේක දේශනා කරයි කියලා. නමුත් මේ සූත්‍ර පිටකේ ආදාන කෙනෙකුට වැටෙනවා. මේ සතිපට්ඨාන ධර්මය මේ එක බිඳුවක් වගේ මෙතන දේශනා වුණාට සංයුත්තනිකායේ අංගුත්තරනිකායේ අනිත් තැන්වලත් බොහෝම රසවත් විදියට සර්වඥාදී විදී ඉතිපත් කරනවා. ඒ වගේම අපි අද මේ මාතෘකාවට අද ඉතරහක ඉතරහට තියාගත්ත ඉතිරිපත් කරගත්ත ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියන ඒ හතක් වූ ආනිසංස කතාව අනිකුත් තැන් වල සූත්‍ර පිටක වල තමයි. ඒ නිසා ඒ කුකලෝ ගැන නැත්නම් කුරුරට ධනයා ගැන හිතලා ඒ ප්‍රදේශය ගැන හිතලා කාලය ගැන හිතලා දේශනා කළා කියනකොට උගව දෙනෙක් ඉන්නවා ඒ තන විශේෂයක් මේකේ කුප්ත බවක් විශේෂ මේ සූත්‍රයේ අමතර ලක්ෂණක් තියෙනවා. නමුත් ඒම හිතන්න බෑ සූත්‍ර පිටකයේ විවිධ තැන්වල මේක දැක්කත් නමුත් ඒ එකක් වශයෙන් සංග්‍රහ වුණා කියන්නේ නම් ඔක්කොම අන්න සම්පූර්ණ කරලා මේ සත්පට්ඨාන සූත්‍රය තමයි ඒකත් අංගුත්තර අජිමනිකායේ සම්බේනවා දීඝනිකායේ ලැබෙනවා. පටිවිනිකායේ අපේ නිරෝධය වශයෙන් ලැබෙනකොට ඒ මධ්‍යස්ථ ප්‍රමාණයට කරලා දේශනා කරලා තියෙනවා. දීඝනිකායේ ලැබෙන්නේ දීර්ඝ වශයෙන් ඒ වෙනස මධ්‍යමනිකායේ සූත්‍රයක් දීඝනිකායේ සූත්‍රයක් අතර වෙනසකට තියෙන්නේ දීඝනිකායේ සූත්‍රයේ මේ චතුරාර්ය සත්‍ය දේශනාව බොහොම සවිස්තරව දේශනා කරනවා සම්මාන පස්සට. එහෙම නැත්නම් අනිත්‍යව වචනෙන් වචන සමානකමක් දක්වනවා. ඒ නිසා එකපැත්තකට හිතන්න පුළුවන් ඒ අර සම්ප්‍රදාය වශයෙන් මේක එක තැනකදී එක පුද්ගල පිටක් ආරම්භා ඒක කාලයකදී දේශනා කළා කියන අදහස ඒ සූත්‍රයට ඇති වටිනා අමතර ගතියක් එකතු කරන්ට කරපු දෙයක් කියලා හිතන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් වික්‍රේ කියලා ආමන්ත්‍රණය කරේ වික්‍රුන් වහන්සේලා කියලා හිතනකොට තව කෙනෙක් හිතන්න පුළුවන් මේක ගිහි අත්තන්ට අදාළ නැහැ. මේක සීල උසස් සමාධි විපස් භාවනා කරන පූර්ව කාලිනව දක්වලා වැඩ කරන භික්ෂුන් වහන්සේලාට පමණයි දේශනා කළේ කියලා පැහැර කරන්නත් ඉඩ තියෙනවා. එහෙම එකක් ගන්නත් තරකයි. ඒ මොකද සර්වඥාන්සේ ධර්මයක් දේශනා කරනකොට ඒ විනය පිටකයේ කේවල් අරුණාම ඒ සිවණක් පිළිසම අභිමුඛයි. ඒ සිවණක් පිළිසෙයි උත්තම වූ කොටසට කතා කළ තමයි ආමන්ත්‍රණය කරන්නේ. ස්වභාව. යාම සභාපතිතුමනි කියලා ඒ සභාවේ ඉන්න සභාපතිතුමාට ආමන්ත්‍රණය කරන පාර්ලිමේන්තුවේ කතානායකතුමනි කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ කතාව ඒ සභාපතිතුමෝ කතානායකට කරන දෙයක් කියලා සභාවතම තමයි. ඒ වගේ තමයි මේ පිරිසේ ඉන්න ආ වූ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළාට ඒ භික්ෂුණීන් විද්‍යානං උපාසක උපාසිකාවන් විද්‍යානං එයන් අමතර කෙරුවා හෝ මදි කුච්ච කර කතා කිරීමක් නෙවෙයි. මේ සබහා නීතියක්. ඒ නිසා ඒක ඊයුගෙන අමතක කරලා දේශනා කළා කියලා එක පැත්තකට යන්න නරකයි. ඒ නැත්තම් ඒ කුඩු රට වාසී කීයක් සංගයන පමණක්ම සිහිපත් කරලා විශේෂයෙන් කරපු දෙයක් කියලා හිතා ගන්නත් නරකයි. මේ දෙක අතරමැද ගත්තාම ජී වේවා පරිදි යම් කිසි කෙනෙකුට මෙන්න මේ සර්වඥන් වහන්සේ විසින් ලෝක සාසනය හෝ ලෝක සාසනය සඳහා දේශනා කරලා දැක්කේ 84000ක් වෙයි කියන ධර්මස්කන්ධය හෝ එහෙම නැත්නම් මේ සතිපට්ඨාන ධර්මස්කන්ධයෙන් අදහස් කරන්නා වූ මේ හතක් වූ ආනිසංස ඕනේ නැ. විශේෂයෙන්ම අත්‍යකී වශයෙන් සමාවතෙන් මෙලෝ වශයෙන් මේ ජීවිතයේ අවශ්‍ය නම් ඒ ඕනම කෙනෙකුට මේ සතිපට්ඨාන දක්වනවා. අර සම්ප්‍රදාන කුල කතාව අපි දැක්කන විදිහට සූත්‍රය ඉතා වටිනාකමක් දක්වලා කුරුරට වාසීන් සඳහා දේශනා කරන කුරුරට වාසීන්ගේ විශේෂ ශ්‍රද්ධා ඥාන සම්ප්‍රයුක්ත ගති දක්වනකොට ඒකෙන් ඇත්තටම කාටත් ආරාධනා කරන ගැටයක් කියනවා. කුරුරට වැසියන් දේශනා කරපු නිසා භික්ෂුන් භික්ෂුණී වහන්සේලාට අපිට කියන්න බැහැ. නමුත් ඒ ඒතර සාදරව මේ හතර වණක් පිළිසක දේශනා කරන බවට සාදරව මේ අපේ සම්ප්‍රදායට ඉදිරිපත් කළත් මේ මනසක් වෙනකන් ඒ කියන්නේ දැනට අවුරුදු අපේ වයස කියනවා අවුරුදු 30ක් 40කට ඈත යනකන් මේ සෞතිපට්ඨාන තිබුණේ මේ ආරක්ෂක පිළිදක් වශයෙන් ඒක නැත්නම් විශේෂ ආනිසත් ජනක බුද්ධ ධර්මයක් වශයෙන් තමයි කියන්නේ ආනන්ද ඒ විදිහට සතිපට්ඨානයේ මුල සිට අගට අගට මුල සාදී වශයෙන් සාකච්ඡා කරමින් ගත කරන කාලෙත් ඒකේ අර කුරුරට දේශනා කළා කියලා උතුම් කළ කලකන ගතියක් අපේ මේ අද අවුරුදු 1000ක් ගානක් අද වෙච්ච ඉන්න බෞද්ධය අතර බව අපරතුන. නමුත් අවාසනාවක් වුණේ ඒ කටපාඩම් කිරීමේදී මේ මොකක් සඳහාද මේ සූත්‍රය පාවිච්චි කරන්නේ පිළි වශයෙන් ගන්න තියෙන වැඩේ මොකක්ද කියන ඒකම අපි ඉදිරිපත් කරගත්තා වූ මේ ආන්තන්ත හත බොහෝමත්ම අඩු උපයෝගීතාවය. අඩු ප්‍රෝධනයක් සලකා තමයි පාවිච්චි කරන්නේ. ඒකත් සූත්‍රයේම නිකන් මුදු වචන ටිකක් පමණයි. ඒ කායනෝ අයම් හික්ක වේ මග්ගෝ කියලා අනික සූත්‍රවල නොදක්නා කාලේ සරුවචන වහන්සේ මේ සූත්‍රය විශේෂකට දක්වීමට පාවිච්චි කරන මේ මුල් වචන හත මුල් කාරණා හත බොහෝ පුංචිකල හල කරගන්නවා. ඒ පසුගිය අවුරුදු 20 30 කාලය තුල තමයි මේ සූත්‍රය තාම වැදගත් කොටස මේක බවට විවිධ අර්ථ නිරූපණයකට කරගන්නවා. ඒක මේ 2500 බුද්ධ ජයන්තියේ නැගී සිටීම කියන එකට ඕන කිත්තු සම්බන්ධ කරගන්නවා. ඒකට විශේෂයෙන්ම අපේ ලෝකයේ තියෙන මේ කුංචි බෞද්ධ රාජ්‍යයන් වල ඉන්න කිසිම කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. මේ සත්‍යපත්තානේ තියෙන මේ ආනිසංස රාජ්‍යය අස්ථාන විසුද්ධිය ආදී කොට ඇත්තා වූ ආනන්ද රාශිය තාම මෛත්‍ර දෙයක්වත් අනගිය දෙයක්වත් නෙවෙයි ඒකාන්තයෙන් ප්‍රෝජන ගන්න පුළුවන් සුදුකට වාසීන් පිළිදේශ කෙරුවා කියනකොට ඊයත්තන්ට උපාදක උපාදිකාවන්ට ප්‍රෝජන ගන්න පුළුවන් පැවිදියක් ගන්න බැරි මොන කතාවක් කියලා ඒක ලොකු අතුලාන්තෙම මේ විප්ලවයක් නැගී සිටීම ඉදිරිපත් වීමක් සිදු වෙනවා ඒ නිසා මේක බුද්ධ ජයන්ති ඇති වුණා වූ නැගී සිටීමේ විතර පිටුපර වෙනවා. ඒ නිසා අපි ඒකේ සන්තෝෂයටපත් වෙන්න ඕනේ අපේ කාලෙ වෙනකොට ඉපිච්චියක බහා තිබිලා සංගවා අවුරුදු ගාණක් ඉඳලා ඉපිච්චිය තියෙන බව දැනගෙන හිටියා නමුත් අපිට දැන් යතුරු ලැබිලා තියෙනවා. ඒ අතුරු හදිහට ඒ කාල කරකෙවු හැරෙනවා. හැරිච්චාම මේක කියන දේවල් අපිට සජීවීව දක ගන්න පුළුවන් විතරක් නෙවෙයි සක්‍රිය කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතර කල් හැබැයි අපිට ඒක ඉතාම ගෞරවයක් වගේ. උඹ ඇත්ම කල්ල නාස්ති කරන්න එපයි කියන මට්ටමු ඉත තියාගෙන තියාගෙන ආපු මේ රැකගෙන ආපු සූදලයක් වාගේ ඉතල එකක්. ඒ ඇත්තත් ඒකේ ලොකු කාර්යකාරක කරලා තියෙනවා. ඒක කාර්යකුත් කරලා තියෙනවා. නමුත් අපි අද ඉන්නේ ඒක ඇරලා බලලා ඒකේ කියන දේවල් එක එකක් එක එකක් තමයි ආකර්මණ දලදගෙන සෑමක්ම කාල බීලා ආදි වශයෙන් ප්‍රෝජන ගන්න. ආන ඒකට යනකොට මේ විදිහට අර්ථයේ කලකලා ප්‍රෝජන කලකලා උපයෝගීතාවයේ කලකලා ප්‍රතිපත්තාන සූත්‍රය පාවිච්චි කරන්න යනකොට මේ අපි ඉදිරිපත් කරගත්ත මේ ආන්තන්හත අලුත්ම පණක් හදලා විවිධාකාර සතිවි අර්ථ නිරූපණය. මේක දෙනකොට දෙනකොට සතිපට්ඨාන ධර්මයට බහගේ වෙන විදිහට කරනවා මුළු අතින්ම එක කරන කෙනාට විශේෂ ධෛර්යය මුළු ගැඹීම උනන්දු කරවීම ත්‍රිසත්ත්ව සමීප කරවීම සංසාර බය පිළිබඳව සංවේගනහන පහල කර ගැනීමක් සිදුවේ. ඒ නිසා දෝ අද කාලේ මේ අවුරුදු ප්‍රධානකට පස්සේ මේ වගේ පණ ගන්න පුළුවන් ගැතියක් අපිට හරවචනාතුලා දෙන්න කලින් ආසි කියන දේවල් පටන් ගන්නකොටම සූත්‍රය මොකක්ද කියනකට කලින් හරවචනාත දේශනා කරේ මොකද මෙන්න මේ ආනිසංසහතක් අද කාලේ ඉලක ව්‍යාපාරවල වික ප්‍රෝඩාසෝරුකෙන් කරා. අඩු විකුණන ඉතරලා ඒක පිළිබඳව මුල කතරයක් කරනවා. අපි සමහර පත්‍රවල දාලා තියෙනවා. හරි කියම ගාස්තු දෙවියන් කරනවා. අප කරදෙන දුරුකම් වැරදුනේ නැත ගන්න මෙන්න හරි ගියම ගන්නවා. ඒක එතකොට අර විශ්වාසය එහෙම බැරි වෙන්නේ නැත්නම් හරි ගියේ නැත්නම් මට ගන්න පුළුවන් කියලා ගන්නවා. ඒ නැත්නම් කොහොමද බලපෑම මොකද සුරකාල බලනවා. එයාලා අපල දෙන දිගමම ඒක කාල බලලා හොඳට සල්ලි ගන්නවා. ආ මේ වගේ තමයි මේ සර්වඥාන්සේ මේ සූත්‍ර දේශනාවට කලින් මේ ඊකායදෝ අයම් පිටකේ මග්ගෝ කිය මේ අමන්වාසිකේ මේ පුත්තක් කිය. සම්පූර්ණ එහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ පිටුපත. මේ ඒකායන මාර්ගය පිළිබඳව අර හතක් උපද විස්තර කරනවා වගේම අර කාලේ විවිධ ආකාරම තියෙනවා. අපි ඊයේ පාර අර උත්තිය සූත්‍රයේ සඳහන් කරගත්තා වගේ අපි ඉදිරිපත් කරගන්නවා කොහොමද ප්‍රායෝගිකව. එහෙමනම් යම්තාක් බුදුපතේ බුදුමහරහත් අග්‍ර ශ්‍රාවක ආදී උත්තරමයන් වහන්සේලා යම් මහරයන් වහන්සේලා ඉනිසා මේ ආර්ය භූමියට වැඩම කළා නම් මේ බුදු ශාසනය හෝ පෙර බුදු ශාසනය ඒ කාන්තේම වැඩම කළේ මේ වාසියයි. ඒ අතින් බලනකොට මේක ඒකයි. අන්නේ වෙදී ඒකායන මාර්ගය අපි විද්‍යාත්මකව නම් මේ සූර දීලා සූර ඉලාගෙන මේ පරිදි වෙනකොට කියන වාක්‍ය වාගේ එහෙම නැත්නම් ඉහි කෙනෙක් තමන්ගේ මේ සාමාන්‍ය කාම ජීවිතය අතහැරලා අපදින්දාක විලාභී රකින්න වෙලාවෙ ඉදිරිපත් කරගන්න යම් පරමාර්ථයක් තියෙනවනේ ඒ පරමාර්ථය සර්වඥාහන්සේ මේ හතකට කඩලා පෙන්නනවා අපි වරෙන් කියවලා ඒකායන මාර්ගයක් පෙන්නනවා අපි වරෙන් කියවලාගෙන අවසාන කෙලවරක් අවසානයේ පුරුදු වෙන කෙලවරක් මහත් ඇතුව හතකින් දෙන්නේ ඒකායන වයම්බින් කලේ මග්ගේ සත්‍යෝ සත්තාන විසුද්ධිය. මේ සත්‍යයගේ විසුද්ධිය පිණිස මේක තමයි ඒකායන මාර්ගය. මොකද ඕනේ ඉස්සරහට යන්න තියෙන එක. මේ සත්තාන විසුද්ධිය කියවට පස්සේ අපිට ඥාන වහන්සේ මිනිස්සු ගෙනියලා නාවලා අඳුන්තිරි පැංගන්නලා සුද්ධ කරන්න හදන කතාවක් මේ කාය සුද්ධ කිරීමකට වඩා මෙතෙන්දි ගන්න තියෙන හිත සුද්ධ කරන වැඩ. සත්‍යයේ චිත්ත පාරිශුද්ධිය පිණිසයි. අය විතර කරන ගැදෙනවා. නමුත් මෙතනදී චිත්ත පාරිශුද්ධිය පිළිස මේ කාර්යය. සර්වදේශනාවේ නැත්නම් සර්වජන වහන්සේ සර්වඥතා ඥාණය ලබාගත්තට පස්සේ ලෝකේ කරන විග්‍රහය ඇතුළත බලනකොට අවස්තර විදම්බික වේ චිත්තක්. පංචකෝ ආගන්තුකේ පක්ඛලිත්තේ පක්ඛලිත්තක්. සර්වජන වහන්සේට මේක විවිධ දැකලා බලනකොට මේන්නේ මේ සෑම බණ කියන බණ අහන උන්වහන්සේගේ මේ ශාසනය පහළ වෙන සාකල් විනීය ජනතාව තුල ගැප් වෙලා තියෙනවා. විනීය ජනතාවන්ගේ సంతාන තුල ගැප් වෙලා තියෙන මේ ආශ්‍රයයි. සහය විදෙනවා. සහතර. අකස්සර මිදම් විකවේ චිත්තක්. ඒකේ නරවස්තන දේශනා කලේ නෑ. මේ ස්ත්‍රී චිත්තය, පුරුෂ චිත්තය, බාල චිත්තය, වැඩි බාල චිත්තය කියන්නේ. අපි මේකට අර පදයක් එකතු කරගන්නවා විනීජ ජනතාව කියලා මොකද අනික අතන්න මේ බුදු කරා. ඇහෙන්නේ නැහෙනි. බුදුමන ඇහෙන බුදුමන පිළිගන්න නැත්නම් අපි කියනවා විනීජ ජනතාව උදාහරණාත්මක ධර්මය අනුව හැදිරෙන ජනතාව. අනික අතන්නේ හිත ප්‍රකාශ කර නැහැ කියන එක නෙවෙයි කියන අදහස් කරන්නේ. ප්‍රකාශරයි නමු අරුවතනාවේ යම දිග පාලා තිබෙන යත්ත සාමක වල් ගන්න අරලානේ. අතුලේ කාර්යෝලේ ඉන්නේ. බෞද්ධයා නැත්නම් මේ විනී ලංකාවට වැඩන කොටස අර සර්වඥාන්සේ කියන ඉර බායලා තියෙන බව දැනගෙන දැන් ජනේ දොරවක් අරන් එළිය වැටිලා ආන් ඉවෙන් ජනතාවට අර විචේ ප්‍රකාශ කරගතිය මතු කර ගන්න තියෙන අවස්ථාව සර්වඥාන්සේ අරුණි පඬිනා නා දුන්නත් කරලා ආන් ඊයත් හිතා ගන්න ඕනේ අපි මේ විචේ ප්‍රකාශ කරා ඒ කවුරු කියන දාත සර්වඥාන්සේ කියනවා අන්තකෝ ආගන්තුකේ උපක්ඛේතේ උපක්ඛලිත. එවැනි ප්‍රභාසර එකක් නමුත් ආගන්තුකව. ඉතින් ගාය ගැලිලා. අලිලා කියනා වූ උපක්ඛේත ධර්මයන් නිසා පිළිතිලා. ඒක ආකාර තීරවව ජාතකේ අරන් කලියවා. කලියක් තිබුණ රැකගෙන හිටිය තුන් වැඩි තුන් වැඩි නැහැ කොහොමද කලියක් තිබුණ. ඉතින් ඒ දරුවා අඬන වෙලාවදී අම්මා කිව්වා මේක විතරලා හරි මේ දරුවට බලු දෙයක් කරන් දෙන්නේ කියලා. ඒ කාර්යතන වස්තුකට කියන වෙලෙන්දර තුනකට පස්සේ ඒ මනසගේ අර අයිරාටික් ගතිය නිසා වැඩිපුර ගාණක් නොදී මේ සල්ලි ලං කර ගැනීම අදහස ඒකට ගොඩනගත්ත විතරක් අපව ඊළඟට මේ මම කර ගන්න මේකේ අදලක් මේකට මේකේ වලලු දෙන්න බෑ ඉතුරුව තව විතර කළ එනකොට මම බලලා ඕකෙන් ටිකක් වෙන දින මේ ගෙනියන්න කියේ කොහොම අර සම්තලිය පාටා මොකද ඊට පස්සේ ආපහු සේරි වහන්සේ වෙලෙන්දා ඒ දකින්නකොටම ඉලක්කකින් පොඩ්ඩක් අහුරු කාලා බලලා අපි මේක ඉතාලම වගේ. මේක තමයි රත්තරන් කාරියක්. මේ උඹලාගේ પરම්පරාවේ තිබුණු වස්තුවක් නේ. නමුත් මේකට දෙන්න තරම් වස්තු මල්ලක නැහැ. ඒක නිසා මේ මම ගනුදෙනුවට ඔය ඇත්ත කැමති නම් මම කැමති. ඒකත් ඒ අම්මා වගේ කී බාරකට අනේ පුතේ ඒකෙන් මේකෙන් කරක් අනේ දරුවා ඒකමත් අතු අඬනවා. ඒ නිසා අපිට පුළුවන් බලුන් දෙකක් දීලා ඔය කලිය අරන් බලන්න. තනියම වළු පෙට්ටියේ වලිගඩු කාර්යයක වඩු පෙට්ටියම වාගේ තියලා අල්ලි ගත්තා. ආන්න ওই වගේ ලක්ෂණයක් තමයි දැන් සරුවචනාන්ත මේ සෑම අපකෙරේ දකින්නේ. අපි හැම කෙනෙක් තුරම පවතිනා වූ මේ තලිය නිච්චර මේ අභිජා දෝමන සත්‍යනා වූ දුන්නදී ඒත් එක්කම ගැටිලා අද පුරුචාන්නික හැසිරීලා මේක කච්චල් කන්නකී. මේක ඕන වෙලාවක පාච්චල් කරන්න පුළුවන් අක්කොතේ. මේක මේ වීදුරු වල දෙයක් හදාවල දෙයක් හදන දව වඩු. අපි අම්මත් පිළිගන්න. දරුවත් පිළිගන්න. මේ තරමට මේක මේ පිට පොත්ත නරක වෙච්ච නිසා අතුරු තියෙන දඟ රත්තරන කියන පැහැතර ගතිය කොටස්තර ගතිය නැතිනේ. ඒ නිසා තමයි ඒ පහදලේ උටන් උනත් හිතෙනවා අනිත් මගෙන් ඇති වෙලා. ඒ වාදී නැත ගන්න ඔක්කොම කියන්නේ අක්ෂරුකයක් කියන්නේ අම්මක් කියන්නේ මේ බලන දෙයකට වස්සන් කණිත කරගන්න බැහැ. නමුත්තර ඒදි වාණ්ජ ආපජ අදාක මේ වෙලෙන් නඩකමක මම කිව්වා ඉතින් පුදෙත් හැරෙන්නේ. අම්මලා කිව්වා මේක තපරක්. අනිතරන් දුන්නට පුළුවන් අර පිට තියෙන දලි සත්‍යල් ප්‍රදේශේ කපන්න. ඒ වගේම තමන්ගේ ඥානය නිසා කොහොමද දැනගත්ත මේක? ඉතින් සාක්ෂිව මේකත් එක දඬු කර ගන්න බැරි තරම අනුන්දකා ඥානෙ ලබන ගන්න හැවැත්නකට මේක තිබුණා. ඒක තමයි අද අපට තේරුම් ගත යුතු තියෙන්නේ ආටෝකත් බණ කියන්නේ ඉතලා අපි තේරුම් ගන්න අපි ඕනම තියෙන එකම. අපි ළඟ තියෙන්නේ මේ රන්තල්ය. මේක කියාගෙන අපි ඒක පැත්තක දාගෙන අනුන්ගේ රන්තල්ය උත්තර කරන්න කතා කරමු. ඒක ඒකකොට මේ සම්මා සම්බුද්ධ කියන අමනුත් නිවන් දැකලා අනුන් නිවන් දකින්නවා කියන කතාව කරා. ඒ නිසා අපිට පුළුවන් වෙන්නේ කවගේ හරි කමන්නේ ඉදිකට්ටකින් අපේ මේ රන්තලිය පොඩ්ඩක් පාර වගේනේ. මේක සැපරත් කරන් බව. අපි දැනගන්න පුළුවන් නම් ඉදා ඉඳලම කො ඔතරන් යන්නේ නැහැ. ඒක මේ කවුවක් අපිට දීපේ නැහැ. මේ සැකල් ටික නිසා. ඒ නැත්නම් මේක පිටින් බැලලා තියෙන දුම්ගතිය නිසා දැන් අපටත් ඒක ඒක ආවෙනවා. මේ හැම තැනම දාලා තියෙන වැඩි වාදනයක් වාගේ යකට කලතර ක්ලකටයක් වාගේ අපිට මේක කරගන්න. අද සනාතය අන්නේ ඉතින් කොට පවුදා. මුදුනේ කැමති මේ පවුදා. ඉතින් අන්නේම පවුරුගාලා මේක විසුද්ධ භාවය. ඉතේ විසුද්ධ භාවය. විසුද්ධ භාවම මතු කරලා දීමේ ඉලක්ක තමයි නැත්නම් මේ ඒසරි සලාකා කියලා ඉතින් සවදන කුමාර නිතර පාවිච්චි කරන ඒ අල්ලිවයි දුරු ඒ කුංචි එළියේ තියෙන ඉන්දිය කැඩෙන බෙදෙන්න නැතුවේ බුද්ධි සූක්ෂම කූරෝලින් මේ කරලා තමයි මේ පල්ලේ කම් කරන්නේ. අන්න ඒක සුදු කූරක් තමයි මේක. මේ සතිපට්ඨානෙ පිට පහුරු කාලක ඉඳලා ඕය දුලන්නේ තියෙන එක මේ අර සම්බරක් කරනවාගේ ප්‍රෝපදාකර පිට. අන්න මේ විසුද්ධිය ලබා ගැනීම පිණිස ඒකාය ඒකාය. උදා කාටවත් කාටවත් විසුද්ධිය ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. අපට කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නත් බෑ. අපිට කලබලීම විශ්වාසයක් ඇති කරගන්න වෙනවා. මුළු මේ වාගේ කෙලෙච්ච හිතක් ඇතුළේ ඉඳගෙන ආරාධංගේ කල්පලක්ෂයක් පෙරම් කුරුලා කුරුලා කුරුලා කුරුලා. උන්වහන්සේ මේක අනාවතෙන් කියම්බෝ වශයෙන් ඥාණි අවබෝධ කරගත්තට පස්සේ ලෝකයා පිළිබඳව පුදුමාකාර තාක්ෂණයක් කරන්නේ. ඈම කෙනෙක්ම තම තමන්ගේ මේ රන් තලිය එනත් මේ ප්‍රභාස්වර දීප තියාගෙන ඒක රාගයෙන් දෙත් කරමි වේෂයෙන් අලහමි මොහෙන් අවුල් කරමි ඉන්න ඉල්ලා අඬනවා රන්තන ඉන්න ඉල්ලා අඬනවා සහසරක ඉන්න ඉල්ලා අඬනවා සහසරක ඉන්න ඉල්ලා අඬනවා විසුද්ධා ඉඳරවටනාට මේකට රන්තලියක් ගෙනත් දෙනවා කියලා හිතන්නත් එපා අර කත්තකට වාගේ ඔයත්තු එක එක රේගාව දින රන්තලිය ගෙනියලා වෙන විදිහ ව්‍යාපාරයක් කරන්න හදනවා කියලා හිතන්නත් අරකයි උන්වහන්සේ තමන්ගේ අතට දෙනවා මම අර කවුරු ගාලා බලන්නේ ඒක නිසාතාවක්. ඒ නැත්තම් කුලක් මේක පොත කවුරු ගාලා බලන්න ඒක විශ්ුද්ධිය තමයි. ඒ කවුරු ගැන මේක ඊරණ දෙයක්. ඒකට ආතාපි වන්ද දානවාදී විවිධ ගුණ අවශ්‍යයි. ඒ නිසා පළවෙනිම සඳහන් කරන්නා වූ මේ සත්තාන විසුද්ධියා කියන කතාව අපි තේරුම් අරගන්න ඕනේ අරුවචන් වහන්සේ විසින් ඇති සංඥාව පහල කළ දෙය. වැඩේට උනන්දු කරන ධෛර්යය එනකොට ඇති කරලා දෙන්න ගත්ත ඒක උපක්‍රම. මේ උපක්‍රමයේ ඉදිරි වැඩ සඳහා අත්‍යවශ්‍යයි. ඒ Taman තුල විසුද්ධියක් පහල කරගන්න බැරි බව. නැත්නම් විසුද්ධිය පහල කරගන්න මට බෑ. විසුද්ධිය පහල කරගන්න මේ ආත්මෙ බෑ. විසුද්ධිය පහල කරගන්න ගෞතම බුදු සාසනෙ බෑ. ආදී වශයෙන් කල්පනා කරන කෙනාට ඉති සම්මාරී සත්‍යස්ථානීය ආනන්ද අධගෙන මෙලොවට මේකට බෞද්ධ ප්‍රදාහුදට කාරණා කාරණා දැනගෙන කල්පනා කරන බෞද්ධ කෙනෙක් වශයෙන් කල්පනා කරන්න පුළුවන් මේ විවාහ ගන්න කියන කතාවක් තමයි දෙවියන් වහන්සේ විසින් භවන ලද මේ සත්‍යය පාපකරයි. උන්ද උන්වතේ අවදාකත් සුඛය ලබන්න බෑ. දෙවියන් වහන්සේගේ ආශිර්වාද ගැනීමක් නැත. යම් විදියකින් දෙවියන් වහන්සේ පිළිගත්තේ නැත්නම් දෙවියන් වහන්සේ විරුද්ධව කතා කළා නම් දෙවියන් වහන්සේ අදහන් නැත්නම් උන් දෙවියන් වහන්සේගේ තාපයට ලක් වෙනවා සදාතනික අපායට. යම් විදියකට දෙවියන් වහන්සේ පිළිගත්තා නම් දෙවියන් වහන්සේ අදහන කටයුතු කළා නම් දෙවියන් වහන්සේ ඒ විසු දෙරපත් කරනවා නැත්නම් අතිගන්න. මේකට හරි කැමති. ඉච්ඡා හරි කැමති කොන්ත්‍රාත් එක දෙන්න පුළුවන් දෙවියන්ට දෙවියෝ අදහන්නේ විතරයි අපිට තියෙන දෙවියෝ අදහන සතුන් නරුවත් එකද ප්‍රශ්නයක් නෑ. වරකම් කළත් එකද ප්‍රශ්නයක් නෑ. මොකද අපි දෙවියෝ අදහන. එහෙම දෙයක් මේ බුද්ධ ශාසනයේ පරිවර්තන වහන්සේ ගාව කෝ සංඝයාංශ ගාව නැතිකම ගැන සමහර කීයක් හරියට ඒ දිව්‍යන් වහන්සේගේ නියෝජිතයෙක්ව දිව්‍යන් වහන්සේ කරන විදිහේ සාහිත්‍යයක් අපේ සංඝයාංශලාගෙන් අපට ලැබෙන්නේ. ඒ නිසා දැන් අපේ සංඝයා වහන්සේලා පටන් ගන්න තියෙන බයිබලයේ පෙරලන්න ඇයි සරුවචනාංශයේ මේ අපිට අනුමිදු කියන පස්සට අනුමුදන් දක්වන්න ක්‍රම කිව්වේ නැත්තේ මොකද මේ සරුවචනාංශ ප්‍රතිගාමී වෙලා එදා ප්‍රගතිශීලී කරන්න හදලා ඒත් මේ කරන්න හදන කෙනා දන්නේ නැහැ Tamange හිතත් ප්‍රකාශ කරයි අතර ප්‍රතිපත්තානේ වැටුවොත් මේ හිත ප්‍රකාශ කර බවට තමන් සමාදන් වුණාට පස්සේ ඒකේ ඒ එන ගැම්ම ඒකේ මේ එන ධර්ම ශක්තිය එනකන් ඒ ධර්ම සම්පන්නය සම්පන්න කියන්නේ වැඩි හිටියෝ හැබැයි අර වාගේ වෙනකත් ආගම් වල හම් වෙන විදිහට ඉරියන්නාන්සේගේ ආශිර්වාදේ වාගේ ලාමක තුච්ච දෙයක් නෙවෙයි ඉතිරි සුද්ධිය ඉතිරි සුද්ධිය කියලා කියන තමන් තුළ ඇත්තා වූම ඒ ප්‍රභාසර හිත පිළිබඳව දීනේ තොලගාපු ඉරක් වාගේ මතකයක් වාගේ එයාට දැනගන්න තේරෙන්න පටන් ගන්නවා ඉතින් අපි දන්නවා සත්‍ය විසුද්ධි ක්‍රමයට ගන්නකොට අර කීන විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී ධර්ම වලටපත් වෙනකොට මේ දුක්ගල ප්‍රධාන වශයෙන් මේ කාම ලෝකෙන් ගලවලා එක්ක රූප ලෝකයට, අරූප ලෝකයට හෝ නිවිහාර ගෙනියන පුළුවන් කරමේ දුක් වෙනසක් ඇති එනිසා සුත්වාන සංවරයේ ප්‍රඥා සීල විඥාන එතකොට ධර්ම අහලා ඒ පිළිබඳව සුතමේ ඥානය අහල කරගෙන උයි සංවරය. අහල කටපාඩම් කරනවා නේ ඉස්සරහට පස්සට කියවන කියවන එකත් සුතේ හේතු වෙනවා. නමුත් ඒක සීලයට නැගෙන්න නම් ස්වාන සංවරයේ පඤ්ඤා අසලා සෝතාවධානයේ පඤ්ඤා සුතමියේ. මියාදි කියනකොට මහණෙනි විලාමන්ත්‍රණය කළ ප්‍රවතන ධර්ම දේශනා කළ බොහෝ කරුණක් කරලා අහලකට අපි කියනවා සෝතාවධානය. ඒ අනේ අවධානය. මේ අවධානය ගත් එක සුත්වාන සංවරයේ එකයි. ඊගොල්ලෝ හැසිරීම කියලා. මේ හැසිරීම සඳහා ශික්ෂාපද වශයෙන් දක්වන විනය පිටකේ එකක් සති සම්පජාන්‍ය වශයෙන් දක්වන සූත්‍ර පිටකේ එකක්. මේ ක්‍රම දෙකකම මේ හිත පිරිසිදු කරගන්න. දෙකේම දෙකිට වෙන්නේ උදේ සංවරය. උදේ අනුසංවරය. මේ අසංවරය එහෙම නැත්නම් මේ කෙලසීම බාහිර කෙලෙස් ගන්න කෙලසීම අනවදෝත හේතුයි කියන්නේ. නොදන්නාකම නිසා. නොසලකීමක් කමන කීයේ. ඒකම මේ සුත්‍ර ප්‍රස්තාන විභාරක. සාමත් කලකිරීම. ඇත්තට අපේ අන්තරායි විතර ඇත්ත බොහොම කලකිරීම අහලා තියෙනවා. නමුත් ඇදහුවේ නෑ මේකෙන් මේ ජීවිතේ මේ ආත්මේ මට දැන් මගේ හිතට වෙනසක් ඇති වෙයි කියලා අදහගත්තේ නෑ. අදහන කාලෙකට නෙමෙයි මේක කියලා දුන්නේ පෙට්ටනුව දාලා යතු දාලා වහන්න කාවා. අද අපි උත්සාහ කරනවා මේ යතුරු හොරවල් හොරකම් කරලා හිටන්න. අරගෙන ඉතින් මේ තියෙන දේ මොකක්ද කියලා බල අපිට අපේ හිතට අපේ උපක්ලේශයක් කරන්නේ කොහොමද ඒ ජීවත් බලන්න ඒක සංගය. ස්වාර සංග්‍රේ තමයි. ඒ ඉන් තමයි මේ චිත්ත විසුද්ධිය කියන එක දෙන්නලා තියෙන්නේ. මේ ආසනයේ බුද්ධ ආසනය ඇතුළේ ඉස්සලා හැම වෙලාවෙම විසුද්ධිය කෙලවරුනේ චිත්ත විදිය. ඒක පිරිසුදු කර ගැනීමෙන් ඔක්කොම කරන්න පුළුවන් හරිය හරි කියලා කිව්වේ ඒ බුද්ධහාන ඇති වෙන්නේ ඉස්සලාට ඒ තරම් තරම් දිනුනක් කරලා ඉන්නවා. යතෝ කාම ලෝක ඉක්මලා රූප අරූප ලෝක පත්ලා බොහෝම චිත්ත විසුද්ධියකට ජීවත් වෙනවා. ආලාපාලා ඒක තමයි කෙලවර ඒකෙන් තමයි ප්‍රඥා පිටපත් වෙන්නේ. ප්‍රඥා පදේ ප්‍රඥා මාර්ගය නමුත් මේ සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරන්නේ වගේ පිළිකුච්චයක් විතරයි. මේකට තාවු නමුත් අපි නතර ගන්න අතර ගන්න අදහස ඇටියට මේ සතිපට්ඨානයේ කටපාඩම් කරනවා කියන දේ ලබා දීම තියෙනවා. මේ සඳහා මත්තර විස්තර කරන්න හදන්නා වූ සතිපට්ඨාන හතර. අය වශයෙන් වේදනා වශයෙන් චිත්ත වශයෙන් ධම්ම වශයෙන් කියන හතරේදී ප්‍රධානම වැදගත් වෙන්නේ තාම ප්‍රකට තනි පහසු තනි මේ සතිය පිළිතුීමේ වැඩ. මේ තුලින් තමයි මේ විසුද්ධිය ආරම්භ කරන්නේ. නිසා යම් කිසි කෙනෙකුට සතිපට්ඨාන භාවනා කරනකොට වෙනදාට වඩා සිල්වත් වීමේ ආසාවක්. සීලය මේට වඩා අතිශීලයක් වාට පත් කර ගැනීමේ ආසාවක් පහළ වෙලා නැතිනම් ඒක නැත්නම් අපි කිතුනා වූ සීලේ අඩුපාඩුකම් පිරියන් සිද්ධ වෙනවා නම් එහෙනම් ඒ පුදුලා සාම ප්‍රවේදයි. ඕ ප්‍රවේදයන් වෙනකොට මෙච්චර වටින ධර්මයක් අඳු වෙලා කිසිම ගුණ විශේෂයක් නොලබා ඒක පිළිබඳව අනුන්ට කියලා දීම සඳහා වශයෙන් හෝ කටපාඩම් කර තබා ගැනීම වශයෙන් ඒක තියාගන්න සුදුසු සංස්කාරයක් සම්බන්ධ වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නරකයි විශේෂම මේ යටිකටාණේ ගැළපෙන්නේ සිතවන්තයින් පමණේ එහෙම නැත්නම් ඒකට විශේෂයෙන්ම පිරිසුදු වීම අවශ්‍යයි කියලා. අවශ්‍ය කරලා තියෙන්නේ දැනගත යුතුනේ මොකක්ද සතිපට්ඨාන භාවනාවට බහැගත් දවසේ ඉඳලම මේ විසුද්ධි වල තියෙන වටිනාකම වෙනදට වඩා පේනවා. සමහර ඇත්තෝ මේ සීල විසුද්ධිය සඳහා ශ්‍රද්ධාව පෙරට කරගෙන ශික්ෂාපද ඉදිරිපත් කරගෙන සමහර ඇත්තෝ ධර්මයේ පැත්ත ඉදිරිපත් කරන සතිය ඉදිරිපත් කරගෙන මේ ශික්ෂාපද පිළිබඳව විසුද්ධියට පෙරේ. දෙකම හොඳ පිළිසුම්. අවසනාට වගේ මේ එක එකනාගේ පොඩක් අනිත් එකන විවේචන කරන ගැටයක් ආරම්භයේදී තියෙනවා. නමුත් සරුවචනා ඥාණයෙන් බලනකොට සරුවචනාදී දහයෙන් බලනකොට මේ සද්ධා මාර්ගයෙන් වැටගත්තත් ප්‍රඥා මාර්ගයෙන් වැටගත්තත් සීලේ පැත්තෙන් වැටගත්තත් සීලේ ධර්මයේ පැත්තෙන් වැටගත්තත් වැටගත්තත් ඒක දෝෂයක් නෑ. නමුත් මේ විසුද්ධිය ටිකටෝම සිදුවෙමින් යන බව. අර වඩා සතිපට්ඨාන කැමැති ගතිය, අත්පුරුෂ ආශ්‍රයට කැමැති ගතිය, එලෙස අඩු තැන් වලට කැමැති ගතිය, වඩා වඩා සීලේ ඉදිරියට යන හදන ගතිය අපි කියන සිටි. ගන්නා වූ, රකින්නා වූ, පවතිනා වූ සීලයට වඩා උතුම් වූ සීලය. ආ මේ ධ්‍යාවත නැමියාව. නැඹුරුවක්. අනිවාර්යයෙන් මේ සතිපට්ඨාන ක්‍රියාත්මක කරනවා. ඒක පිළිබඳව අපි ඉතාමත්ම සංවේදී වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ එදා ඉඳලා අපි කවදාකවත් ඉස්පදයක් කරන්නේ නැහැ. ඉතින් පරිපූර්ණ ලෝකයෙන් අඩුපාඩු කර කොච්චර ඉඳ නමුත් ඒක පිළිබඳව ලොකු පස්චාතාපයක් මම මේ පස්සේ මේ වගේ කැඩෙන තත්ත්වයක් පස්සේ ආයතන සම්මදේ පිළිබඳ හරිය ලොකු කවුරුයක් ඇති. අන්න මේ ඇති වෙනවා නම් ඇති වෙන පරිසරයකට අපි කැමති වෙනවා නම් වෙච්ච වැරදි ගැන හිතේ පස්චාතාප වෙන ගැටියක් තියෙනවා නම් අපි මේ තනතුර සතුටක් හරි වැඩ කරන්න පුළුවන්. සත්‍යාගේ විසුද්ධිය පටන් ගන්නවා. ඒ වගේම තමයි සමාධිය. සමාධියට මුල් වෙනා වූ අවික්ෂිප්ත භාවය. හැම වෙලාවෙම උදව් කරගෙන ඉදිරියටපත් වෙමි. කටයුතු කරන්න අපේ සාමාන්‍ය බුද්ධිය අපි පාවිච්චි කරනවා නම් ඒක තමයි සත්‍යතාවය වැඩ කරනවා. එවනතු මේ කියා දෙන්න හෝ නැත්නම් ධන සංගණිකාවට හෝ සාවින්ද තැනට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා නම් අපි තේරුම් අරගන්න ඕනේ ඒක අතුවරයි. විසුද්ධියක් නෙවෙයි ඒක හේතු වෙන්නේ කියලා. ඒ නිසා මේ සතිපට්ඨාන ධර්මීය සර්වඥන් වහන්සේ මේ විදිහට දේශනා කළා තමන්ගේ බුද්ධිය එනතන් තමන්ගේ ප්‍රයෝග ඥාන ඒ ආකාරයට පාවිච්චි කරුවේ නැත්නම් සතිපට්ඨාන ධර්මයක ආත්මයක් කියන එක නරකයි. ඒක අනාත්මයි අනාත්මකාරණය. ඔව් අපි ඒකට අනුග්‍රහ වගේ. සුතමේ අනුග්‍රහයේ අහලා හොඳට අනුග්‍රහ කරනවා. දැන් සීල අනුග්‍රහයේ දෙන්නේ. පුරුවාන්තරන් ඒ ගමන්ට ශක්ති ප්‍රමාණයෙන් සිල් තුන අතර හැසිරීමෙන් වඩ වඩා සිල්වත් වීමෙන් විච්ච වැරදි ගැන පිළියම් කර ගැනීමෙන් අපි සීලයට හිත යොදවනවා. ඒ වගේම අපි චිත්තයට හිත යොදවනවා. ඊපෙනවනම් අන්න සතිපට්ඨානය මේ යෝගාවචරයේ යෙදුවත් එකට යන නිසා මේ සත්තාවන විසුද්ධිය කියන එක ඉගෙන ගන්න. අන්නේම වැඩෙනවන් නම් විතරක් සතිපට්ඨානයේ අවසානයේ ඊගොල්ලෝ කාටය සඳහන් කරන වැඩි කල් නඟලන්න ඕනේ අවුරුදු 7කින් වැඩි පාඩකයක් වැඩි කොන්ත්‍රාත් එක නැත්නම් වැඩ පිළිවෙල සම්බන්ධ කරන්න පුළුවන්. උන් සතිපට්ඨාන හතක් නෙවෙයි අතේව හතක් කරගෙන ගියා. තමයි සීලය පිළිබඳව සමහර අත්වාද කියන විදිහට සතිපට්ඨානේ මේ බෞද්ධවරුන් කමක් නැහැ. සම්මිය දෘෂ්ටික විද්‍යා දිටුනාට කමක් නැහැ. කාට වුණත් කරන්න පුළුවන් ඔය කියන්නේ ගියාම ඊට ආධුනික ආකාරයක්. ආධුනිකයෙකුට මිත්‍යා දෘෂ්ටිකුණක් ප්‍රශ්නයක් නෑ. සීල උනත් ප්‍රශ්නයක් නෑ. බණ අහනකොට සතිපට්ඨාන යෙදෙනකොට ඕනම වෙලාවක චිත්තක්ෂණය යන්නේ මිත්‍යා දෘෂ්ටි හලන්න. සීලයට සීලතාව වෙන්න. අන්න ඒකට ඉත තියාගෙන අපි මිතරෝ මතක තියාගන්න මේ දේ වෙන්නේ නැතුව නම් සතිපට්ඨාන නොකර ඉන්න ඕනේ. ඒ මොකද මේකේ ඒ මාර කටපාඩම් කරන ධර්මයක් නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ ප්‍රායෝගික ධර්මයක්. උපයෝගීතාවය පදනම් කරගත්ත ධර්මයක්. සංවිතරෝම තමයි විසුද්ධිය පිළිබඳව මේ ධර්මචනන්සේ කල්ලාතු මතක් කරලා දෙන්නේ. තමයි මෙතන මේ කරකලියක්. මගේ මේ ප්‍රතිපත්තන ආශ්‍රය නිසා. ප්‍රතිපත්තන ආශ්‍රය පිළිසාක්ෂි කරන්න නිසා. උඹේ ජීයේ වැඩි නඳුරවා. මේ සුත්ත විසුද්ධියේ මේකේ සඳහා වැඩි නඳුරක් කියනවාද? කියන දෙයට මම උදව් කරනවාද? මගේ ජීවන රටාවට මොකද? ආ මේක අනුග්‍රහ කරන්නයි මේ කල්ලාතු මතක් කරන්නේ. වෙනසාර හරියම ගාස්තු වෙන ක්‍රමයට කරන වෙනද ව්‍යාපාරයක් නෙවෙයි. දැනගෙන හිතුවේ සත්‍යයක් ලාභ. ඒ නිසා මේ සත්‍යානන්ද සුත්‍යා කියන එක අර දේවවාදී ආගම් වල සම්පූර්ණ මනුස්සයන්ගේ කපා හැරලා තියෙනවා. මේක මනුස්සයට අදාළ දෙයක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේගේ වැඩ. සර්වඥයන් පාඨං ගන්නකොට මේ කියනවා මහා ලොකු දේවල් නැත්නම් අඩු ගන්න සීලය ගැන බැලුවත් ඉතිතියි. අර චිත්‍ර හිතේ ගැන කතා කරනවා. ඊට අයින් කියන මේ සංඛා විතර සංඛාමක ඥාන දර්ශන ආදී විසුදු විදට සිද්ධ වෙනවා. මේ වෙන බවට වග බලා ගන්න එක තමයි මේ චිත්ත අධිචිත්ත. අදා හොඳ චිත්ත විසුද්ධියකට පත් වෙනවා. එනිසා යෝගාවචරය මේ කාරණාව දැනගන්නද පරෝධිනේ කරනවා. මෙතනදී අනිවාර්යයෙන් දෙයක් කතා කරන්නේ මේ පරෝධිනේ තේරෙන්න ගන්නවා. විශේෂයෙන්ම සතිපට්ඨාන අපි යෝගයේ විපස්සනා කළ දෙන කතා. විපස්සනා කියලා මේ යෝගාර්ධයට තමයි හොඳටම මේක වැටෙන්නේ. මේ නිසා අහනකොට ලොකු සන්තෝෂයක් ඇති වෙනවා. මේකට කියන්නේ මධ්‍යේ කල්යය. අපි දැනට බහලා ඉන්න අරවචනවත් මේක මෙච්චර පසුදෝ කාලේ කාලේ දේශනා කරලා තියෙනවා. මේක ගැන හොයන්න හොයන්න පාර පාර බලන්න බලන්න අපි කරගෙන යන වැඩේ හරි අපි ගත්ත දේ හරි කියලා ලොකු මධ්‍යම කල්යයක් ඇති වෙනවා. මේක නැත්නම් අර අවුරුදු 7 කතාව තවත් 7 කතාව වළංගනවා. එනිසා මේ විසුද්ධිය සතිය යුක්තක් ගුරුවරයාගේ මාර්ගයෙන් ලැබිය යුක්තක් එහෙම නැත්නම් වෙන ආකස්මික ශක්තියක් ගුණ ධර්මයක් කියලා තමයි. අනිවාර්යයෙන් මේ දිනදා කබල පියවර පාක අපි ගියාවත් යන්න වගේ මේ විසුද්ධිය දිගේ ජීවත් වෙනවා. නිසා සත්‍යාන විසුද්ධිය කියන එක ඒ අත්දකින්න දැනටම දැනගත්ත විපස්සනා යෝගාවතර තමයි වැඩිම නෝකේ. දීචි ප්‍රඥාව දකින්න ඇති. නමුත් මිනිස්සේ වශයෙන් දකින්න එකයි ඒකටත් සාමාන්‍ය ලෝකයා හොඳයි කියයිද නරකයිද කියලා කියන එක නම් වෙනම නෑ. අපි ඒක මේ ලංකා කරන්න අවශ්‍ය නෑ මොකද අපි මේ මත පැහැර කරන්න දැනනකොට සිද්ධ කරගන්න. අපි සන්තෝෂයක් ඇති කරගන්න පුළුවන් මේ විසුද්ධිය කියලා කියන්නේ අපි අත්දකින ඒ සීලේ වැදගත් දිනුවයි සමාධිය දිනුවයි. මෙන්න මේක මේ විදිහට අපි ප්‍රකාශ කරන වෙන කිසිම සාස්තුන් වාදයක් නැහැ. මෙලොව වශයෙන් සත්‍යයේ විසුද්ධිය ලබන්න පුළුවන් මේ පටන් ගන්න පුළුවන් ඒක තවත් අතකින් පෙන්නලා දෙන්න පුළුවන් කියන වෙන කිසිම සාස්තුන් වහන්සේ කරන්නේ අපි අන්නේ ඒ සාස්තුන් වහන්සේ නම ගෝලේ බව බුද්ධ පුත්‍රයෙක් බව ආර්ය පුත්‍රයෙක් බව ඒකට අර කලින් කිව් විදිහට සැක පහට කියා ගන්න අරකයි මේ පැවිදි වෙන්න ඕනේ ඒ නැත්නම් තව තේරුණාට නමක් වෙන්න ඕනේ නැත්නම් මේ අපි කරන ඔක්කොම අනිකුත් සියලු ධර්ම ඔක්කොම දැනුම් තේරුම් තියෙන්න ඕනේ ස්ත්‍රී වෙන්න ඕනේ පුරුෂ වෙන්න ඕනේ මොනවාක් කරන්නද ගත යුත්තේ අපතුල මේ සතිපට්ඨාන සිත් වෙනවනම් පහදලින් වැඩි පටන් නිසා මේ සත්‍යාන විසුද්ධිය කියන එක හොඳට මේ පරෝජනේ හලකලාම මේ ධර්මය මේ විදිහට තේරුම් ගන්නට මේ සත්‍යාගේ විසුද්ධිය තමයි වශයෙන් අදාහගෙන ඒක සඳහා කර වේලා ගත කරන්නේ නැත්නම් මේ මත්දත්තා වූ සෝක පරිසවාන තම සික්කමයි කියන එක ඉතිපිටුනවා ආරම්භක ගොරෝසු ලේසි මේ ධර්මතාවයේ තේරුම් ගත්තන යෝගාවචර තේරුම් ගත්තන මගේ හිත ප්‍රකාශතරයි මේ ප්‍රකාශතර හිත තුළ සීල විසුද්ධිය කියන එක මනසාත්ම භාවයට සපායුරුමයි කරන්න පුළුවන් අධිෂ්ඨාන ශක්තියෙන් චිත්ත විසුද්ධිය කියන එක සපායුරුමයි කරන්න පුළුවන් අධිෂ්ඨාන ශක්තියෙන් ඒ වගේ නැත්තා වූ ඉදිරියට ආවෝ අනිකුත් විපස්සනා මාර්ග ඥානත් කරන්න පුළුවන් කියන ඇති සංඥාව මත කරගන්න බැරි නම් ඉස්සරහ තියෙන අවශෝක පරිත්‍යාගය කියන ඒ ඉස්සරහ සංඥාවේ නැති වෙච්ච ඉතිලා නෝත සංඥානික ඇතුලෙත් නබ්බ කැලයි දුර්වල වෙන්නේ වැඩි ඒ නිසා ශෝක පරිදේව ශෝක කරනවා පරිදේව කරනවා අඬා ගලපෙන ගති ඉකතෝම පෙන්වන්නේ නොහැකි සංඥාව නැති පරි කමේ මේ අඬාවෝ ඒක නිසා යම් වෙලාවක සතිපට්ඨාන ධර්මයේ සාධු කියලා සතිපට්ඨාන ධර්මයෙන් සමාදන් වෙලා කටයුතු කරාන උච්චර දෝෂෝක සංඛාවල් එන්න පුළුවන් පරිදේ වෙන්න පුළුවන්. නමුත් ඒකයි දින හඬන්නේ මේ අනල ඉවර කරන්න පුළුවන් මට මාත්‍රි නාඩන ජීවිතයකට යන්න පුළුවන් කියලා සෝපකාරීත වාහන සෝක දුක් දුම්නස් දුර තුරක් කිරීම පිළිබඳව සංඥාව හැටි සංඥාව ඇති කරගන්න. මේක තමයි ඔය උගාකෝය නවීන තාක්ෂණේ ක්‍රම සාවිදි හොයන්නේ කොච්චර දෝ මේ තාක්ෂණ උපකරණ සුපපෝපී දේවල් ලං කරලා දීලා මේ සෝපකාරීව කරගන්න. ඒ වගේම තමයි මේ බාහිර තාක්ෂණවල බාහිර විද්‍යාව කියලා හඳුනගන්න තැන්වල පිටින් තමයි මේ සෝපකාර දේව දූත දුරු කිරීමේ උපක්‍රම බලන් කරන්නේ. හරියටනදී ඕනම හරියටනදී ඉරියව්වක් පිළිරුවක් රූපයක් බලන්න යථාර්ථයක් අපේ. කිසිම උපකරණයක්. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨම ධර්ම දේශනාව විලාසයේ කියන ධර්ම මේ මේ වම්මතක් පවතන මුද්‍රාවේ තියෙන ඇඟිලි වල සුදු දෙයක් විතරයි. කිසිම බාහිර දෙයක් ලං කරගත්තේ නෑ. ඒ මොකද උන්වහන්සේ කියන්නේ ෂෝක් පරිදේව නිතිරිම සඳහා පිටින් ආලේප කෙරුවට හරියන්නේ. ඇතුළතම වෙනසක් වෙන්න ඕනේ. ඒකට ප්‍රධාන හේතුව තමයි අර කලින් කියපු චිත්ත විසුද්ධිය, සීල විසුද්ධිය. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේ පිළිස දේශනා කරන්න විශේෂයෙන් දේශනා කරන්නට මේ සීල විසුද්ධිය ඇති වෙනවම ආල වශයෙන් ඒ පුද්ගලයාට දුක සාන්තියක් ඇති වෙනවා. ඒ සාන්තිය තුලින් ශෝක පරිදේව කොච්චර මතුවලා තිබුණා. ඒවා මාට කැප නැහැ, රට උරුම නැහැ, මේවා අයින් කරන්න පුළුවන් කියලා පැහැදිලිවම. ඒවා හලන්න පුළුවන් දේවල්. එතකොට ඉදියේකි පොත්ත ගැලවිලා යනවා වගේ. හොඳට මේක මේරුවාම පැහැවුවාම මේක ගැලවිලා යයි කියලා උපස්ථාගත ඒ නිසා ශෝක පරිදේව දුරු කිරීමේ බාහිර ලෝකේ ගන්නා උපක්‍රමයක් අරුවචනාන්තේ ගන්නා උපක්‍රමයක් අත්පත් කරන ආල වෙනසක් තියෙනවා මේක ඇතුළත පිළිසුදුකමින් ඇති වෙන්නේ ශෝක සංදේව දුරු කිරීම අනිකුත් සෑම ආගමක එහෙම නැත්නම් සෑම විද්‍යාවකම කරන්න හදන්නේ පිටින් ආලේපල කවරලා උපක්‍රම දීලා උපෝපෝගී දේවල් දීලා නැත්නම් අතුම ගාණ අපි රැක බලා ගන්නා වූ දෙවියෝ කෙනෙක් ඇත්තේ එහෙම නැත්නම් අපි බලා ගන්නා වූ සමිතියක් සමාගමක් හොවන්නේ එහෙම නැත්නම් ධර්මවල ධර්ම දෙවියන් වන්නේ ආදි වශයෙන් ආට හරි ඉන්නෙන්ද කොනක් කරලා බලන්න උත්තර ඇති කරලා දෙන්න හදන එක. මේක පිළිබඳව බොහෝ ප්‍රවේශම් වෙනවා. අපේ උපාසක ලොකු සාන්නාතේ මට මතක නැහැ පසුබිම මොකද්ද කියලා මම පැහැදිලිවම දේශනා කරා. යන්නේයන්ට අපහාව ඇති කරන්ට ශෝක කන්දේව දුරු කරන්ට සදාපත් ප්‍රාණක ප්‍රතිඵල දෙනවා. පටන් ගන්නදී විශාල ශ්‍රද්ධාවක් ඇති කරගන්න. විශාල බැඳීමක් ඇති කරගන්න. මේ බැඳීම යම් දවසක කැඩුනා නම් මරණාන්තික හෝ විසකට. උන්ට අපට අවශ්‍ය කරලා තියෙන වෙන කෙනෙකුට මේ සත්‍යයේ විසුද්ධිය ඔබටම පහල කරගන්න පුළුවන්. ලෝක පරිදේව දුරු කිරීම ඔබටම පහල කරගන්න පුළුවන් කියලා අතුලකින් ඒ ආත්ම විශ්වාසය ඇති කර දෙන්නා වෙනුවට අපි වෙන මොනම දෙයකින් උත්සාහ කරන්න ගියත් ආපිට ගැටෙනවා. ඒ වගේම නැත්නම් ඒ මේ මේ වෙච්චම ඒ වෙදකම අපිට ගැටෙනවා. ඒ නිසා සර්වචන් වහන්සේ මේ වාගේ ධර්ම දේශනා කරලා තුන්වහන්සේ මට ඔබලා විනය කරන්න දෙයක් නැහැ. නමුත් ඔබලාට මාර්ගය පෙන්වනවා හොදලා ඒ වාක්‍යය කරනවා. කවදාකවත් කිව්වේ නැහැ මගේ ළඟට එන්න මම මේක සනීප කරලා දෙන්නම් එහෙම කරලා දෙන්නම් එහෙම කෙරුවට පස්සේ අපි ඉතුරු වැඩ ටික දිනු කරගෙන යන් කියලා කවදාකවත් ලාම කතාවක් කරලා වෙන්න කොවත්තාවල් දින වහාම එතන එතනම මේ විසුද්ධිය හත මතු කරලා දුන්නා එනිසා ශෝක පරිදේව දුරු කිරීම අද බටහිර ලෝකේ මුළු බුද්ධ ආගම උතර මේකට කියන්නේ ශෝක කිරීමේ ධර්මයක් වගේ අනික සෑම ආගමකට වැඩි සෝ පිළිබඳ බුද්ධහම ලොකු නිසා හයියෙන් කා ගන්නවා මේක බුද්ධහම ආගමකට වෙනකොට ධර්මයේ නම් පැහැදිලිම කරන ඉස්සාවක් ඒ මොකද බුදුජානකගේ ධර්මයේ ආරම්භයක් තියෙනවා අපේ මතුපිට පෙන්නමක් තියෙනවා මේ ශෝක පරිදේව දුරු කිරීමනොත් ඒක නෙමෙයි පරමාර්ථය පරමාර්ථය ධ්‍යානෙ කියලා ශෝක පරිදේව දුරු වෙන්න ඕන දුරුනේ නැත්නම් ඒකට ගැඹුරු තේරුම් ගන්න බෑ අදාචාරාවට ආගෝතමීට අඟුලි මාල වගේ ඇත්තන් සරුවචනන්ට ඒක අතින් යමක් අයින් කරලා දානවා වගේ කියලා දාලා ඒ අද හදවතට කතා කරලා සතිය පිළිතුරු දුන්නා. නමුත් අද ඒක ආදත්තේ අරගෙන වැරදි විදිහට මේ දෙද රෝග මානසික රෝග දුරු කිරීම සඳහා මේ භාවිත කරන යන වැඩි නිසා ප්‍රතිත්ත ඇතේ ප්‍රධාන වශයෙන් අනුගත ආ කොයි ආගමකට පැදී මේක ප්‍රතිඵල පෙන්වන්න පුළුවන්. ඒක නෙවෙයි බුද්ධ ආත්මිකෙන් කරන්නේ. ඒ වගේ වැඩවලදී හොඳටම නිරීක්ෂණය කරන්න අවශ්‍ය නම් දැහැපු නැත්තන්ට වෙච්ච දේ ගැන පොඩ්ඩක් ඔයලා බලන්න ඉතිවා. ඒ අතනේ තාමත් නරක අතකේ බුද්ධ ශාසනය පිළිබඳ බුද්ධ ධර්මයේ නරක අර්ථකථන කියන්න පටන් ගන්නවා ටික කාලෙ. එතන ශෝක පරිදේව දුරු කිරීම තම අත්‍යවශ්‍ය කාරණාවක්. නමුත් ඒක නෙවෙයි හරිය. අපි දන්නවා වේදක් වේද වේදක් පිටහම හේතකම වේදකම කියලා දෙකක්. වේදකම බොහොම ජනප්‍රියයි. නමුත් එදකම තමයි මෝරච්ච. ඒත්තු එදකම කරන අත්තු සාමාන්‍ය වෙලාවට මේක සලකන්නේ. මේක සලකන්නේ හොඳටම ලේද වෙලා වේදකමක් ගන්න පුළුවන් කෙනාට. නමුත් ලෝකේ පැවතීම සඳහා ශිෂ්ට ජාතිය සංස්කෘතිකයේ දායකයක් මහත්ම ගතියක් කියලා කියන්නේ මේ ලෙඩ වෙන්න ඉස්සෙල්ල එදකම ගැන කල්ලාතෝ සමන්විත ජාතකන් කියනට වඩා ශිෂ්ට තමයි. වඩා පරිණාමය වෙච්ච සත්ව කොටාට වඩා මහත්ම ගතියක් විකක් මොකද අවස්ථාවක් ලෙඩ වෙනකම් බලනවා කියලා ලෙඩ සුව කරලා තමයි ඒ ප්‍රයෝජන ගන්න මේකට කියන අවස්ථාවක් දැන් සුදුසුකමක තියෙනවා ලෙඩ වේගන එනකොට පිටා පින් දුකීවා ලෙඩේ සුව වේගන එනකොට ඒ මිත්‍රෙක් වා ලෙඩේ සුව වුණාට පස්සේ වේදා පෙන්නේ නායකාරයෙක් නායකනියක් තරම් වෙනසක් ඇති කරනවා මේ ලෙඩ තියෙන කොටස් ලෙඩ ගණේ වෙනකොට ලෙඩ ගණේ වෙනකොට පාස්. මේක නොදැන වේදා අර ලෙඩ වෙන කාලේ වෛද්‍ය විද්‍යාවේ තෙయ్యක වගේ සලකුවා වාගේ හිතාගෙන දැන් ලෙඩ වුණාට පස්සෙත් මම ගියාම තෙయ్యක වගේ සලකලා මට කන්න කුඩ කියලා සලකයි කියලා. නමුත් ණයකාරකී තාවාගේ තමයි විදා අනිත් එක. ඒක නිසා මේ ශෝක පරිද්දවාන නමතික්කමයි කියන එක හරියට ධර්මාංගයේ දනුව තේරුම් ගන්න. එනත මේ දතිපට්ඨාන තියෙන විසෝක සුව කරන්නේ අනුන්ගේ සෝක පරිදේව දුරු කරන්නේ කියලා බහගෙන අඳහර කාගෙන නැත්තන්ට භාවනා කරනදී ඉතින් බලන්න පුළුවන් ඇති. පොදේ සුඛ්‍යා පාන කරනවා අන්තිමට දුකටපත් වෙනවා පත් වෙනට දුර වේවි කියන මේක අපි උපේක්ෂාවේ විත මේක මේ බුද්ධ ධර්මයේ තියෙන නෛර්යානික නෙමෙයි සාමාන්‍ය බුද්ධිය. මේකට හොඳටම පැහැදිලිම දර්ශනය තමයි අද පාඩේ තියෙන භාගමන බලපුවාම පුළුවන් තරම් මේගොල්ල කරන්න හදන මේ ශෝක පරිදේව දුරු කියන හොඳා නැත්නම් ලෙඩ දෝෂ ශෝක ශෝක දීමේ ධර්මයක් බවට පත් කරගන්න තියෙන බව පාඩේ රැති දන්නවා මේක නොදන්න ලාංකිකයෝ පාඩේ රණපාපනේ කරලා මේක දැක්ක මේක පිළිබඳ අපි මේ වගේ ඉස්සරල කතා කරන්නේ මොකටද අපි මේ කරගෙන යන වැඩි අපි කොච්චරක් ඉවෙන් ගැළවිලා ඉන්නවද කියලා දැනගෙන අනේ අපිට ඒක කරන්න බෑ කියලා මොනකාට ඉස්සත් කරගන්න අරකයි ලෝකයේ ඇති තරම් නිදර්ශන තියෙනවා මේ වැරදි ක්‍රමයට තරකයන්ගෙන් අල්ලලා යාවා කියන ක්‍රමයට මේ සාසනික කටයුතු කරන්නේ. ඒක සතිපට්ඨාන භාවනා කරන යෝගාවචරයා තමන්ට ඒ වාගේ ලාභ සත්කාර කේන්ද්‍ර සංසාන හම්බුනා නැති වුණාට විශාල ආරක්ෂාවකින් තමන් කටයුතු කරන බව මේක කියනවා. තමන්ගේ හිතේ ඇතිවෙනා වූ ශෝක පරිදේව දුරු කිරීම පිණිස සතිපට්ඨානයේ ක්‍රියාත්මක වීම අලින්ජාප නිසියන සිද්ධිය. මේ විසුද්ධිය වැඩි වෙන්න වැඩි වෙන්න ශෝකපට්ඨේ වාගේ. නමුත් මේක අන් අයට බෙදා දීම සඳහා කටයුතු කිරීමේදී අපි අවස්ථාවාදීන් වෙනවද එහෙම නැත්නම් ආත්මාර්ථකාමීන් වෙනවද කියන එක තමන්ගේ අත්දැකීම් තමන්ගේ ප්‍රයෝජන නැතුව අනුන්ට ඉනේ ශෝක පරිදේවතුර කියනක මේ වාගේ ක්‍රම පාවිච්චි කරන එක අපිට මේ වෙලාවට පිළිගන්න අවස්ථාවක්. අමන සුදුසු නැහැ අනුන්ට හදනවා. මේ වාගෙන තමයි Taman සම්පූර්ණයෙන් ශෝක පරිදේව දුරු කරගන්න තරමට අතිපට්ඨානේ හදාගෙන ආතරක්වත් උදව්පකාර කරන්නේ නැතුව අත්දල පහනක් දුරකේ මත සිතවගේ කියනවනේ ඒක තමයි ආත්මය. මේ ලබන ආත්මාර්ථකාමී නේ අවස්ථාවක්. අපි යන්නේ ඒක. ඒක ශෝක පරිදේව පිළිබඳව තේරුම් ගන්න ඕනේ අර කියන්නා වූ චිත්ත විසුද්ධි, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී ධර්ම වලින් අපි අපේ ඇතුළත ඇති වෙන්නා වූ ශෝක පරිදේව හොඳට පිළිගන්න දකිනවා. ඔක්කොම අනෙක් දේවල් වගේ ඇති වෙනවා නැති වෙනවා කියන එක තේරුම් ගන්නවනම් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්, හිතා ගන්න පුළුවන්. අපිට ගන්න ඕනේ ඒක ආනිසංසය. මේ අනිත් පැත්ත විදහා ගැනීම කොතනදී කල යුතුද කියන එක ඉස්සරහට කරනවා. තමයි ඇත්ත වශයෙන්ම අපේ තේරවාදී කියන්නේ. ඒකදී අපේ ගුරුවරු පහසුකම් පෙන්නලා දීලා කියනවා මේ මේ වෙලාවල් වෙනකන් කරපන්. පුළුවන් තරම් මේ ගුණ බාහිර මේ වක්‍යාපෑ මේ ගුණ අඩු කිරීම තුළින් තමයි අපි මේ තේරවාදී මුස්තාපේ. නිසා හොඳට ගුණ වඩා ගන්න. ඉතිලා ඉතිරලා යනකන් තමන්ගේ භාජනේ පුරව ගන්න. නමුත් වක්‍යාපාන අන්ධහර පාන කරගන්න. අන්ධහර බෑවොත් දුපාන ගාමිනිකත් සදා මැකිලා අර ලාභ සත්කාර පත්‍ර වැටෙන්නේ කියන නිසා සතුටක් හානි කර නැත්තෝ ඒක කල්ලාතු දැනගෙන සිටියොත් තීරු ගන්නවා මම මේ වැඩ කිව්ව තාක් වෙන්න වෙන්න මේ වගේ පහකට පැත්තට දුරයි. මේ සත්‍යෙත් හොඳතාවක්වත් තරකයි මේ භාවනාව කරපු පුත්තජනේකින් උපදෙස් ලැබෙන්නේ. මායාවෙන් උපදෙස් ලැබෙයි කියලා, දිව්‍යයෙන් උපදෙස් ලැබෙයි කියලා, රාජ්‍ය නාටයෙන් උපදෙස් ලැබෙයි කියලා. අවදාපත් පිටු භාගතා කරන්න ඕනේ කියන තාක්ෂණය. ඒත් දෙන උපදේශී කාන්තේම උත්තරයක් ගුණ ධර්මයක් උදව් ගන්න ඇතත් ඔක්කොම දිවට ගන්න. අවදාපත් මේක ලෝකයේ මේ දැනුමට මේ පැත්තට දැනුම එකතු වෙන්නේ. එකතු වෙන්නේ ආලේ වලට පමණයි. ඒකට කියනවා ආර්යවංශය කියලා. ඒකට අපි උදේ ගන්නවා ඒක. මේ අවස්ථාවේදී තේරුම් අරගන්නේ මේ වාගේ ධර්මමත් විලා ඒවි කවදාකවත් එපා තමයි ආරට බාධා කරගන්න මට උපාක්ෂය. ඔක්කොම ඒකාන්ත ප්‍රශ්නය. ඒ විතරක් නෙවෙයි දුක් දෝමනක් සම්බන්ධයි. ඊට වැඩි ගැඹුරින් නැත්තා වූ දුක් දුම්නස් දුරු කිරීම. ඒකෙදි අපි දෙපැත්ත පැහැදිලි කරලා බලනවනේ තමන්ගේ සංකාරගත දුකයි මෙතන ගන්න පුළුවන් ලෝක දුක හෝ බාහිර ලෝකයාගේ දුක සම්මේ කිරීමක් වෙනවා. ඒක ගත්තොත් ඒකත් අර පාරවලල්ලක් වඩපත් වෙනවා. උරුමරංගයක් වඩපත් වෙනවා. අයියෙන් තමල ගැවුවොත් අයියෙන් එවිල වටිනවා කරන්නේ. ඒක අභ්‍යන්තරගත ශෝක පරිදේව දුක්ඛම්න සුරු කිරීමයි නමුත් අමාරු වෙයි අපිටතන හදිනකොට මේක ආදාත ඔප්පු කරගන්න. සාහිත්‍ය ලෝකයන් ඉතුරුම විසුද්ධි නැති හිතකින් කෙලෙසිච්ච හිතකින් ශෝක දුක්ඛම්න සුරු පෙරිලා ශෝක පරිදේව වලින් යට වෙලා ගත කරන නිසා කියත් හරි ගැඹුරු භාවනා කරන කට්ටියත් එකතු වෙලා හඳන්න එනවා. බෙදා හදා ගන්න එනවා. ඇන්ඩි වන්දරෝට ප්‍රශ්න විසඳන්න එනවනේ. නැහැවිත් ඉන්නකොට හිතන්නේ ශෝක පරිදේව දුරු කිරීමක් වගේ නෙවෙයි මේ මේ අනුපේක්ෂාවකි. ගුරු තපස් වටිනවා ගමකට වෙලා ඉන්නවා කියලා ඒක කරදී වේ කාම දුෂ්කර තමයි. ඒ නිසා මේ වැඩ කරන වෙලාවේ මේ සම්බන්ධතා සම්පූර්ණයෙන් අඩු කරගෙන ඒ Taman තුළ යාන් සම්බෝධ වෙලා ඉන්නා වූ ඒ සීල චිත්ත විසුද්ධිය ආදී වැඩෙන්ට ශෝක පරිදේව දුරු වීමේ වැඩ පිළිවෙල නැවත නැවත අත්දකින්න දුක් දුම්නක් දුරු වීමේ වැඩ පිළිවෙල අත්දකින්න ඉදිරියට යන්නේ ඒක පිළිබඳ සෑහෙන පරිස්සම් කරනකන් යනවා. ඒව නොකියොත් අතරමැද ක්‍රියාත්මක වෙන්න ගත්තොත් අර හැම්බෙන අදේට වලින් මේ හැම්බෙන්න කලින් ගහුන් ඇදියා වාගේ ඉන්නේ. පුරෝගමන. හැම්බෙන්න නරක. ඒක ඒ වෙලාවේදී ටිකට ඒක තමයි. ඒ තැඹීම තුල Tamanda වැඩේ. මට වෙනකට වඩා සූපකර්තේ වාසුවා මේ විස්තර කර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. දුක්තුන්න ආපුවාම මේක විග්‍රහ කරගන්න පුළුවන් තාක්ෂයක් තියෙනවා. නමුත් ඒක කාටවත් කියලා දෙන්න තරම් හෝ ඇත්ත වශයෙන් සම්පූර්ණ දුක්තුන්න දුරු කරගන්න පුළුවන් තාක්ෂයක් නැහැ. නමුත් මේ මාර්ගයේ තමයි ක්‍රියාත්මක වෙන බව දැනගන්න. මේ මේ වෙලාවේ තාම පුළුවන් තරම් මේ මේ අපි කියන්නේ ඒ ඡාවය ඇති කාර්යයෙන් නරක කරන්නේ. මේ නඩත්තු කරනකොට තමයි මේ ඥාන සාධිකමයි කියලා අමුතුම මේක පොදු න්‍යාය ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. මේ න්‍යාය ධර්මය අර ලෞකික සාමාන්‍ය බුද්ධිය බාධා කරන්නේ නැහැ. තමන් එදිනදා වැඩ පිළිවෙල බාධා කරන්නේ නැහැ. භාවනා කිරීමේ මෙනෙහි කිරීමේ වැඩ පිළිවෙල බාධා කරන්නේ නැහැ. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික තමයි තේම පටන් අර ගන්නවා. මේ මාර්ගයේ ප්‍රතිපදාව. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක මුලින්ම චිත්තක්ෂණයට ගන්නවා. මුල ධර්මස්ථාන විපදාන කොට ආරම්භයේදී කොයිම ලක්ෂ යෝගාවචරුණ මේ ජීවන ධර්මයන් ඉදිරියට වෙන් කරලා අර මුලේ හිත පැවැත්වීම මේ දේ කළ යුතුයි මේ දේ නොකළ යුතුයි කියලා හොඳට වැටෙනවා. මේ පැවැත්ම සඳහා උනට වැඩි වීඩියෝ කරනවා නම් එකක්. වීඩියෝ නොකර ඉන්නවා නම් අනිකක්. මේ දෙක අතරමැදි කියන්නේ. ඉවත් අදහගෙන කටයුතු කරනවන එකක්. එහෙම ඥාණයම විසඳා කරගන්න පුළුවන් කරන එකක්. දෙහිල්ල මේ කල්පනා ඥාන දෙක අතරමැදි ප්‍රතිපත්තක සදා. එහෙම කරගෙන අපේ හිතමු යම්මාකාරයක අරමුණ ඉස්පත් කරගත් අරමුණ ඉදපත් කරගත්තට පස්සේ අරමුණ ඉදපත් කරගත්ත නිසා පහළ වෙන්න ආවුත්තේ ආලෝක ගති එහෙම නැත්නම් කයේ පහසු ගති නිසාමත්පත් වෙලා අරමුණ ගියෙන් ඉඳලා. මෙතන විවේකයේ තුල අපිට මේලා ආගම කියලා අවස්කෝ වේදනාව කියා බැලුවොත් කොහොමද? සත්‍යයක් කියා බැලුවොත් කොහොමද කියන්නේ අරමුණේ හිත පවත් ගන්න පුළුවන්කම කියෙද්දි අර අහගෙන නිවර්ණයට බර ධර්ම ආශ්‍රය කරන්න ගත්තොත් ආයෙත් ඒ නිසා අරමුණේ හරියාම නිදා තුනා වූ පීඩයට යට වෙන්නේ නැතුව ඒ තුල ඉඳගෙන අරමුණට විතම කාල දේවල් ආශ්‍රය කරන්නේ නැතුව අරමුණ දිගට පවත්වාගෙන ගියොත් ඕම යෝගාවට විපස්සනා යෝගාවතරයට ඒ ප්‍රශ්න විතරම අතහැරලා අරමුණේ විපස්සනා වශයෙන් විමර්ශ වීමක් ඇති කරගන්නවා ඊට පස්සේ ওই අරමුණේ සමරතේමක් සත්‍යත් එකයි රූපත් එකයි අරමුණේ විද්‍යත් එකයි පිටි නැතින විදියත් එකයි මුළු කය බැලුවත් එකයි. ආනාපාන වශයෙන් නාස්කාග්‍රේ හිතියත් එකයි මුළු කය බැලුවත් එකයි. ආන්නේ විදියට ඕන දෙයක් මට කරගන්න පුළුවන් තත්ත්වයක් වගේ කියන ඇති වුණු විස්පාසුව තුල යෝගාවචරය සත්‍ය ගෝචර අරමුණෙම අත්‍යවශ්‍ය වුණත් සිද්ධාන සුනෝන සිද්ධි භවන නෝන නිම හිත පවත්වනා කියන එක තමයි එතන මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ එතෙදි කියන සාමාන්‍ය භාෂාවෙන් මූලික අරමුණේ පිට පවතින තාකල් විපස්සනා වැඩ. මේ මූලික අරමුණ පැවැත්වීමේදී ලැබෙන ස්පාසුව තුළ විවිධ ධර්ම සාකච්ඡා කරන්න හදනවා. හිතෙන් විවිධ කල්පනා කරන්න බලනවා. ඉස්සරහට වෙන්න තියෙන දේවල් හිතනවා. වෙච්ච දේවල් දීපත් කරන නැත්නම් මම දැන් ඉන්නේ මේ මේ තත්ත්වයට කාටද කියලා දෙන්න ඕන නැහැ කියලා හිතනවා කිය. මේ සෑහෙන දෙයකටම සෑහෙන වෙලාව වැටෙන්නේ නැතුව භාවනා තත්ත්වයට කරගෙන යන්න පුළුවන් ගැටියක් උදාහරණයක් වැටෙනවා. නම් ඒක නෙවෙයි. සත්‍ය අනිවාර්යයෙන්ම යොදවන්න ඕනේ අප්‍රකට වුණත් නීරස වුණත් දෙයක් නැහැ කියලා වැටුණත් අර මුලින්ම හිත පවත්නවා කියන එක තාමත් සූක්ෂම ධර්මයක් අර නීවරණත් එක්ක රණ්ඩු කරලා අරමුණ වෙන් කර ගන්නවට වඩා ඉතාම සූක්ෂමයි මේ නිසා මුලින් කියපු මධ්‍ය ප්‍රතිපදාවට වඩා මෙතන මධ්‍ය ප්‍රතිපදාව තියෙනවා. ඒ වගේම තමයි භාවනා කරපු කෙනෙක්ට කවදාක් කියලා දෙන්න. භාවනා කරපු කෙනාට මේක කියනකොට හොඳට ඕක වැටෙනවා. මම මෙච්චර අරමුණේ ඉස්සරවා ගන්න පුළුවන් ඒකෙත් එක්ක අරමුණ නෑ කියලා ඉසලීම කරගත්තා. ඒක මට විතරයි මේ මේක පුළුවන් කියලා දැන් කෙලින් ශූන්‍යතාවට හිත කාලා බලන්න හදනවා. ඒව නැත්නම් කල්පනා කරනවා. අර්ථයන්පාදේ මේ වගේ දේවල් වලින් අපි කොච්චර මේ ලැබිච්ච වටිනා පිටස්නේ අපේ මතේ ප්‍රතිපදාව හානි කරගෙන කියනවා. හරියටම තෘෂ්ණාවලිත කියලා මධ්‍යම ප්‍රතිපදාවට ගේන්න උත්සාහ කරනවා. මධ්‍යම ප්‍රතිපදාවට ගේන්න හරියනකොට ඉnte ඉnte ඉnte ඉnte බාහිර ආරමුණු පිටට බහුල වෙන්න පටන් ගන්නවා වගේ තේරෙනවා. මුක ඇන්නේ තේින්න පටන් අර ගන්නවා නාඳුනත්තු හෝ තණ්හා වූ රූප රූප හෝ එක එක ඉරියව්කාර දෙන්නේ නේද කරන්නේ. ඒක කෙනෙකුට වෙන්න පුළුවන්. කාය වෙනකොට ශබ්ද ඇහෙන හොඳතෝම පණිවිඩයක් ඇවිල්ලා කියනවා. නැත්නම් අනිවාර්යෙන්ම වෙන්න තියෙන දේවල් අර සබෑ වෙන කීන වගේ පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ගන්ධ රස තියෙනවා. උදේවට ප්‍රකට වෙන්න. මේ සබ්දේ අට දෙදෙස් මූල කර්මස්ථානයේ හිත පවත්නවා කියන එක කී අපි විස්තර දෙන්නේ. මේ අවස්ථාවේදී කමඨා සුද්ධ කරන්නේ නැතුව තනියම භාවනා කරන තැනකදී ඒ පුද්ගලයාට දෙයයන්ගේම කාර්ය තමයි බුදුන්ගේ කාරණා කරන්නේ. ඒක තාම අවශ්‍ය වෙලාවක් සාකච්ඡාවක් තමයි. උත්තර කමඨා සුද්ධ කරන්න ඕනේ. තමයි වැටෙනදී හැබැයි හිතලා නෙවෙයි සත්‍යක්ෂේ නිත්‍යෝම සවිස්තරව කල්‍යාණ මිතුරු මතක්. ඒක කල්යනා කියන්නේ ඉතුරුම එකම දේ තමයි කියන්නේ නමුත් තමයි තේරෙන්න පටන් ගන්න පුළුවන්. මේ සුද ගමනේ තමයි යෝගාදිට පුළුවන් වෙන දවසක මේ සංස්කාරයන් දුරුවෙන්නේ. ඒ දක්වා යන්නේ මේ සත්‍යකාන් මැදින් ප්‍රතිපදාව තේරෙන්න නම් විසුද්ධිය නැතුව සෝපකල් දේවතුන් කරන්නේ නැතුව සත්‍යකාන් වඩන්න නැතුව සත්‍යකාරය. අද මේ ටික හරි අපිට සාකච්ඡා කරගන්න පුළුවන් උනේ කවුරු කවුරු කියලා පාන කරන නිසා. මේකට වඩා තව බොහොම තියෙනවා ඒවා ඒක සඳහා තමන්ටම ඥාණය පහළ වෙනකොට තමයි තමන් තමයි ගුරුවරයා වෙන්නේ අර විසුද්ධිය වැඩි වෙනවා අස්පතාණ තමයි වෙන්නේ මේක තමයි කියන්නේ නිවන් දක්න ඉස්සෙල්ල වෙන්න ඕනේ මේක ඒක තමයි කියනවා හයවෙනි ආනන්දේ වතේ දේශනාල් කියවෙන්නේ මොකද ඥානයට ආධිගමයි ඊපස් තමයි නිපානක නිසා මේ වැඩ පිළිවෙල ඉතින් තාම තාර්කික තාමත් ක්‍රමික වැඩ පිළිවෙල ඒ නිසා ඒකට බහගෙන භාවනා කරන කෙනා තමයි මේක දියෝරේ දියෝර මින්තලෙන් වයි දියෝරේ දියෝර නම් කොහේක වගේ කියන කියනවා වෙන්නේ ඒ අපි ඉතිපත් බලාපොරොත්තු මේකයි නමුත් අපි මේ කරගත්ත කාලෙක තියෙන ප්‍රමාණය අපි අද දවසේ ඇතුළත මේ ආනිසංස 6 පිළි 7 පිළිබඳව ඉදිරිපත් කිරීම කෙරුවේ අපි බලාපොරොත්තු වෙන මේක වඩා විස්තරයි දේවල් ඒ වගේම මත් විස්තර වෙනපත් කරන පිළිබඳව ඉඳලා දේශනා කරන්න මේ ධර්ම කොට අපි අසාව කරමු මේ ධර්ම කොට තම තමගේ භාවනාවේ සාවවන්ත පිළිවෙත් එකතු කරගෙන ඉතාලි කරගෙන ඊළඟ ආවසරුවක් පාන. ඉතාමත් මධ්‍යම ප්‍රදාතියකින් මෙකින් මොකක්ද අරමුණේ සාම සියුම් කරගෙන විරෝධය දක්වා. ඉනහගෙන ඉඳවත් කරන්නා වූ ඒ පංච කල පංචේ වැඩි පිළිසමයි ඒකාගතතාවී වේවා වාස්නා වේවා ආදායම් වේවි සම්පතං පුඤ්ඤ සම්පතං සති දීවානුමෝදන්තු සත්තං පත්ති විද්‍යා එත්තාවදායම් වේවි සම්පතං පුඤ්ඤ සම්පතං සති දීවානුමෝදන්තු සත්තං පත්ති විද්‍යා එත්තාවදායම් වේවි සම්පතං